හොඳයි නම් කවුරු සාදානෝ හිමහන්න මේ දක්වා කරගෙන යන ලබන දේශනාවේ තවත් දේශනා කීපයක් දේශනා මාලාවේ තවත් දේශනා කීපයක් විතර කියන්න පුළුවන්. අපි මේ සැපනේ මේ ආද ප්‍රකාශ බලා සත්‍යහන කුසලෝ බුද්ධෝ බුද්ධෝ තීවද පරිච්ඡේද මස්ෙන් ධම්මගෙන සුතවා කේවලිය උත්තම් පුරුෂෝ දුක්ඛති කියන පාඩය ස්ථාන හතක දක්ෂෝ වික්ෂෝ ඒ වගේම තුන් ආකාරයකින් දුණින් දුනසෙන් නිසා දකින්නට සමත් අය එනවා. මේ ශාස්ත්‍රයේ රහත් භාවය ලබන උතුම් පුරුෂ භාවයට පත් වෙනවා කියන එකයි ඒ සරල අදහස. එතකොට මේ ස්ථාන හතේ දක්ෂ භාවය පිළිබඳව මේ ඇට කරුණු අපි ඉදිරිපත් කළා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක ස්කන්ධය පිළිබඳව ඒ ස්කන්ධ කියන්නේ මොනවද? ඒ වගේම ස්කන්ධ සමුදය, ස්කන්ධ නිරෝධය, ස්කන්ධ <coughs> නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? ඒ වගේ ආස්වාදාදීන නිස්සාරණ කියන කර්ම මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කළා. අද කියන්නේ තියෙන සිවිවුද පරිච්ඡේ හෝති තුන් ආකාරයකින් නුවණින් විමසීම සහ බලනවා කියන එකයි. සතන්ත වික්‍රේ වික්‍රෝතේ උදකල්චේ හෝති කිසේ නම් මේ වික්ෂොප්තුන් ආකාරයකින් මේ පංචස්කන්ධ ලෝකයේ යම් සංසා බලනාද දකිනාද කියන කයි යස්සේ ඉදබික්කේ වික්ඛෝ ධාතසෝ උපපරිච්ඡතේ ආර්තනතෝ උපපරිච්ඡතේ පටිච්ච සමුප්පාදතෝ උපපරිච්ඡතේ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එහෙත් ඒ විස්තර දක්වා නැහැ. ওই පාඩේ තමයි දක්වා තිබෙන්නේ. එතකොට මෙන්න සාස්නේ යෝගාවචරයේ විශ්වාස භාවනා කරන කවරෙක් හෝ මේ පංචස්කන්ධ ලෝකයේම දහස ශෝක පරිච්ඡේ දහස වශයෙන් නුවණින් විමසීම සහ දැකිය යුතු වන නුවන් දැකීමට නම් එවැගේම ආයතන ශෝක පරිච්ඡේ ආයතන වශයෙන් ඒක දකින්නට ඕන ඊටත් සමතරව පටිච්ච සමුප්පාද ශෝක පරිච්ඡේ පටිච්ච සමුප්පාද ධම්ම වශයෙන් හේතුඵල ධම්ම වශයෙන් දකින්නට ඕන මේ කරුණු තුනෙන් අද අපි ඉගෙනීමට බලාපොරොත්තු වන්නේ ධාතු ස්වરૂප පරිච්ඡේදය කියන කොටස වල සර්ව දේශනාව. ඒතර ධාතු කියන වචනේ විවිධ කොටස් දැක්වීම සඳහා පාවිච්චි කරන ලබන වචනයන් ආත්ම නොවන ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සංකත ධාතු, අසංකත ධාතු කියලා බුදුහාමුදුරුවෝ දක්වපු තැන තියෙනවා. අසංකත ධාතු කියන්නේ නිර්වාණයට. එතකොට සංකත ධාතු කියන්නේ නිර්වාණය හැර අනිත් ලෝකේ තියෙන සෑම දෙයක්. එතකොට මෙතන නිර්වාණය සහිත ලෝකේ තියෙන ඕනෑම දෙයකට ධාතු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා ලෝකයක් ලෝකයන් හැඳින්වීම සඳහා ධාතු කියන වචනය පාවිච්චි කරනවා. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන එකයි ඒ අදහස. නැත්තම් සිතේ යෙදෙන කායික ධර්ම වලට ධාතු කියන වචනය පාවිච්චි කරන ලබනවා. කාම ධාතු, ව්‍යාපා ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම් ධාතු, අභ්‍යාපා ධාතු, අනිංසා ධාතු ආදී වශයෙන් මේවා හැඳින්වෙන්නේ. සිතේ යෙදෙන විවිධ සිතිවිලි ධර්ම වලට දහස කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට අපිට ඕනෑම දෙයකට දහස කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. සමහර අයගේ සිත තුළ තියෙන මේ දහස කියන වචනය යොදන්නේ රූපස්කන්ධයේ රූප කොටස් හඳුන්වා දීමට පමණයි කියලා. ඒක වැරදි. ඕනෑම දෙයක් සඳහා ආත්ම නොවන ඕනෑම දෙයක් දැක්වීම සඳහා මේ ධාතු කියන වචනේ පාවිච්චි කරනවා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනාත්මයි, ආත්ම නෙවෙයි. ඒක නිසා ඕනෑම දෙයකට ධාතු කියන වචනේ කියන්න පුළුවන්. එතකොට පංචස්කන්ධ කතාවේදී අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේ විස්තර අනුව බල බලා භාවනා කිරීම තුළින් නිවන් දැකීමට අපොහසත් වූවා නම් එනකොට ධාතු වශයෙන් ඒවා දැකලා නිවන් දකින්නට පුළුවන්. ඒක ධාතු වශයෙන් දක්වන විට මේ පංචස්කන්ධ ලෝකයේ විස්තර කරන්න පුළුවන් විවිධ ආකාරවලින් එක් ආකාරයක් තමයි යොධාතු විභංග සූත්‍රයේ මෙහෙම දක්වලා තියෙනවා. සබ්ධාතුරෝ අයම් වික්ඛු උපදිශෝ සත්‍යයක් කියන්නේ පුරුෂයෙක් කියන්නේ මිනිහෙක් ගැණියක් හරි එහෙම අපි හඳුන්වන්නේ ධාතු 6කට. ඒ ධාතු 6 තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන ධාතු කියන කොටස් 6යි. තවත් ආකාරයකදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චක්ක ධාතු, චක්ක විඥාන ධාතු, සෝත ධාතු සෝත විඥාන ධාතු ගහන ධාතු ගහන විඥාන ධාතු ජීවා ධාතු ජීවා විඥාන ධාතු කාය ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා මේක තවත් ටිකක් විස්තර වශයෙන් කොටස් 12කට බෙදලා දක්වලා තිබෙනවා. අර කලින් කියපු හය ආකාරයෙන් දැකලා අවබෝධ කිරීමෙන් නිවන් දැකීමට අපොස්සත් වූ කෙනෙකුට නොහැකි කෙනෙකුට මේ දොළොස් ආකාරයෙන් දැකීම තුළින්වත් නිවන් දකින්නට පුළුවන්. මේකත් සමහර කෙනෙකුට ප්‍රමාණවත් නොවන්නට පුළුවන්. ඒක නිසා මේ 12ම 18 ආකාරයකින් බලන ආකාරයකුත් දක්වා තිබෙනවා. චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු. එතන තුනක්. ඒ වගේම සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. එතනක් තුනක්. අනිත් ඉන්ද්‍රියන්ටත් ඒ විදිහට තුන තුන වැඩි වුණාම ඉන්ද්‍රිය හයෙන් ධාතු 18ක් වෙනවා. අර කලින් කියපු ධාතු 12ට බාහිර ධාතු 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ධාතු 6 එක තියෙනින් තමයි ධාතු 18ක් වන්නේ. මේ විදිහට විවිධ ආකාරයෙන් අපි මේ පංචස්කන්ධ ලෝකයේ විමසන නිසා සම්මස්තනය කරමින් බලන්න ඕන. එතකොට තමයි අපේ දැනුම තවත් කියුණුවන්නේ, පළල්වන්නේ, අවබෝධය තුළින් අපට මේ අනාත්ම ස්වરૂපය පැහැදිලිවම අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත යුතුමයි. එතකොට අපි පළමුවෙන් කතා කරමු මේ පඨවි ආදී ධාතු වශයෙන් දක්වන කොටස් 6. සද්ධාතුරෝයන් වික්කෝ පුරිසෝ කියන කොටස කොට ධාතු හයක් මේ සත්‍යය කියන්නේ කියන එකයි ඒ අදහස. එතකොට මෙහිදී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන කොටස් පහම ඇතුළත් ඇතුළත් වන්නේ රූපස්කන්ධයට. එතකොට තව එකක් තියෙනවා විඥාන ධාතු කියලා. මෙතන විඥාන ධාතු කියන්නේ අර පංචස්කන්ධයේ විඥානස්කන්ධය කියන එක දැක්වීම සඳහා නෙවෙයි. පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහකින් අපි කියන්නේ. එතකොට අර කලින් කියපු ධාතු කොටස් පහම රූපස්කන්ධයටයි ඇතුල්වන්නේ. ඇතුළත් වන්නේ. එම නිසා මෙතන විඥාන ධාතු කියන්නේ වේදනාවටයි සංඥාවටයි සංඛාරවටයි විඥානවටයි මේ කොටස් හතරටම. ඒක පළමෙන්ම තේරුම් ගන්න ඕනේ මෙතන විඥාන ධාතු කියන්නේ සුදු විඥාණයට පමණක් නෙවෙයි කියලා. එතකොට පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ ආදී ධාතු පිළිබඳ මේ ඇයට කලින් විස්තර කරලා තිබෙනවා. මේවා දුපස්සන්දේ විස්තර කරනට අපි කරපු විස්තර නමුත් ධර්මද්වලට හරි ඒවා නැවත සිහිපත් කරගන්න එක සුදුසේ. ඒවා ගැන අර්ථ නිරූපණයක් විශේෂයෙන්ම දැක්වීමට මම අදහස් කරන්නේ ඒවා මේ හොඳින් දන්න නිසා. එතකොට මේ ධාතු පහක් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ වශයෙන් දැකීම කරන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. ඒ නිසාමත්ම හොඳ ඔය ශරීරයේ තියෙන කෙස්ලොම් නියදස් සම්මස්නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත් වෙන හැදී අතුණු බහන්න ආදී වශයෙන් දැක් වෙන කොටස් 32 මේ දන්නවා මේ කොටස් 32 එක එක කොටසක් අරගෙන මේ ධාතු වලට බෙද බෙදා වෙන් කර කර බලන මේක තමයි පළමුවෙන් කරන්නේ ඉතාමත්ම සුදුසු දැන් මේ ධාතු කොටස් පහම මේ සෑම කොටසකම විද්‍යමාන වුණත් සමහරුන්ට මේ කොටස් පහම පැහැදිලිව දකින්නට බෑ. දැන් අපි හිතමු කෙස් කියලා ගත්තොත් එහෙම කෙස්කස් වල තියෙන පඨවි ධාතුව දකින්නට පුළුවන්. ආපෝ තේජෝ වායෝ කියනවා සමහරුන්ට දකින්නට අපහසු වන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රකටව පෙනෙන කොටස් විතරක් හරි අවබෝධ කරගන්නට ඕනේ. එතකොට ඒ සෑම කොටසක්ම ගන්නවා කෙස් ලොම් නිය දස් වාදී. ඒ කෙස්ලොම් මේ දත් කියන කොටස් හතරේ ධාතු හතර වෙන් කරන්නට බැරි නම් නැත්නම් ධාතු පහම දකින්නට බැරි නම් එහි තියෙන්නේ පටවි ධාතුව පමණක් කියලා හරි අවබෝධ කර ගැනීම ප්‍රමාණවත් වෙනවා. දැන් ඊළඟ කොටස් වල ඒ ධාතු පහම දකින්නට පුළුවන්. තේසා ලෝමානකා දන්තා සචෝ සචෝ කියන්නේ සම. මේ සමේ බැලුවොත් එහෙම අපිට බලන්න දකින්නට පුළුවන් මේ ධාතු කොටස් පහම තියෙනවා කියලා. මේ සෙතමනයක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ආපෝබති. ඒකේ රස්නයක් හර්ෂිතලා තියෙන ඒ තමයි ඒකේ තියෙන තේජෝ ගතිය. මේ සමතෙන් විචි ස්වરૂපයක් තියෙනවා. හැකිලිච්ච හැමක් ආසංසන්දනය කරලා බැලුවොත් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. මේක තමයි ඒ කියන වායු ගතිය. ඊළඟට මේ සම පොළොවට පස්වී යන ස්වරූපයෙන් යුතු කොටසකින් සමන්නාගතයි. වේලලා පස්රාමයට පුළුවන් නැත්නම් පොළොවට ගියේ පොළොවට කුණු වෙලා ගිහිල්ලා පස්වී යන ස්වරූපයක් තියෙනවා සමේ. එවැනි කොටසක් සම්බන්ධයි. ඒක තමයි පඨවි ධාතු කියන්නේ. ඊළඟට මේ සමේ රෝම කූප තියෙනවා. සියුම් රෝම කූප සාමාන්‍ය තියෙන හැට පේන්නේ ඔය කුඩා දේවල් ලොකු කරලා පෙන්වන කණ්ණාඩියකින් මේක බැලුවොත් එහෙම මේ වදයක් වගේ මේ හැමේ සියම් සියම් හිස් තැන් තියෙන බව පේනවා. මේ හිස් තැන් වලින් තමයි මේ දාගිය හැම එළියට එන්නේ. එතකොට මේ හිස් තැන් වල තියෙන ආකාශ ධාතුවක්. ඒ වගේම මේ පඨවි ආදී ධාතු කොටස් සමේ තියෙන පඨවි ධාතු කොටස් සියුම් රූප කලාප රාශියක් එකක් නෙවෙයි. දැන් අපේ අපි හිතමු අඟලක පමණ ශරීරයේ හැම කොටසක් දැක්කොත් එතන පඨවි ධාතු කොටස් කියන්නට බැරි ප්‍රමාණයක් තියෙනවා. මේවා පරමාණු වශයෙන් දැක්කෙන කොටස් මේවා අතරක් තියෙනවා ආකාශ ධාතුව. ඉතින් මේ ආකාශ ධාතුව ප්‍රකටව දකින්නට නොහැතුව නම් අර කියපු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරවත් දකින්නට පුරුදු වෙන්නට ඕන. මේ එක එක කොටසක් තරම් මස් නහර ඇට ඇට මිදුළු අකුබඩු හදවත් ආදී මේ එක එක කොටසක් අරගෙන මේවා ධාතු වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලන්නට ඕන. අපි මේවා දන්නවා කියලා හැවටෙන්නට හොඳ නෑ. දන්නවා තමයි දැන දැනගත්තාට මේවා වෙන් කර කර වෙන් කර කර බැලුවාට පසු ඇතිවන අවබෝධයේ ඒ දැනීමේ කොහෙත්ම නැහැ. ඒක හරියට වෙන් කරපලා දැල්ලා ඇති කරගත් ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සේ Tamanටම තේරෙයි අපි මේ ධාතු වශයෙන් මේවා කලින් දන්නවා කියලා හිතාගෙන හිටියට ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ නේද කියලා. එනිසා මේක ටිකක් සමානයක් දෙකක් වගේ කාලයක් සමහරට ගතවන්නත් පුළුවන් යොදන කාලය අනුව වෙනස් වෙනවා භාවනාවට යොදන කාලය මත ඒක තීරණය වන්නේ එම නිසා ඒ කාලය අපිට යෑමක් කියලා හිතන්නේ නැතුව මේ දහසු වශයෙන් මේ කොටස් 32ම වෙන් කරලා දකින්නට පුරුදු මේ දැක්කට පුරුදුනාට පස්සේ මේ දහස කොටස් අනිත්‍ය බව තේරුම් ගත යුතුයි මේවා දුක් බව දේරුම් ගත යුතුයි මේවා එකක්වත් මම හෝ මගේ ආත්මයක් නොවන බව අවබෝධ කරගත යුතුමයි මේ අනාත්ම ස්වરૂපයේ දැකීමටමයි මේ ධාතු වශයෙන් අපි මේ භාවනාව කරන්නේ ධාතු මනසිකාර භාවනාව කියලා මේ ඉස්සෙල්ල කරපු දේශනාව 16ක් විතර ඇති ඒකත් ඕන නම් අහලා බලන්න වෙන විස්තරයක් නෙවෙයි අද ඉතිපත් කරන්නේ එම නිසා මේ ධාතු වශයෙන් මේ විදිහට අවබෝධ වුණාට පස්සේ මේ සෑම පටවේ ධාතුව කියන්නේ සත්‍යයේ පුද්ගලයේ සාක්ෂණයක් නෙවෙයි. තමාගේ පටවේ ධාතුව තමාගේ ශරීරයේ තියෙන පටවේ ධාතුව යම්සේද බාහිර පටවේ ධාතුවත් ඒ එලෙසින්මයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. යාට අධ්‍යාත්මිකා පටවේ ධාතු යාට බාහිරා පටවේ ධාතු පටවේ ධාතු රේවේෂා සංනේ සම්මේෂෝ හමසෙන මේතෝ වස්සාති ඊව මේ සංයතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සති කියන දැක්වූ පාඩ තිබෙනවා එතකොට තමාගේ ශරීරයේ අභ්‍යන්තර වශයෙන් තමන් අධ්‍යාත්මික පටවේ ධාතුව යම්සේද බාහිර පටවේ ධාතුවක් පටවේ ධාතුව වශයෙන් එකයි සමයි එතකොට ඒ ඒවා මේ සම්මම මම නෙවෙයි මගේ නෙවෙයි මේසෝ සමස්නේ මම නෙවෙයි නමේසෝ වත්තා මගේ ආත්මය නෙවෙයි කියලා යතහ බොහෝතන් ඇත්ත ඇතිසැටියෙන් සම්මත් සංඥාය පස්සති මනා නුවණකින් දැකිය යුතුයි මේ විදිහට ඒ දහස් කොටස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නතෝ මේ දහස් කොටස් දකිනකොට පළමුවෙන්ම දකින්න ඔය කොටස් ඔක්කොම හරියට අවබෝධ කළාට පස්සේ මුළු ශරීරයෙම තියෙන ධාතු කොටස් දකින් දකින්නට පුළුවන්. එහෙනම් දකිනකොට අපි පළමුවෙන්ම කළ යුතු වන්නේ ආකාශ ධාතුව දෙසට අවධානය යොමු කිරීම. අර පඩේ ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එකෙන් අපි ඒ අනුපිළිවෙලට යන්නේ නැතුව ආකාශ ධාතුවට අවධානය යොමු කරනවා. ඒක ඊටාම පහසුයි. දැන් අපේ කට එහෙම ඇරියොත් මුව ඇතුලේ තියෙන හිස් කුහරය තුල ආකාශ ධාතුව තියෙනවා. බාහිර රටින් පිට තියෙන ආකාශ ධාතුවේ හිස් ආස තියෙනවා. එතන වායු ධාතුවක් තියෙනවා. මේ දෙක කට ඇරලා බලන්න බැලුවාට පස්සේ Tamanටම තේරෙයි අර බාහිර වශයෙන් තියෙන අහස හිස්ව රූපයයි මොය ඇතුළේ තියෙන හාස්ක හිස්ව රූපයයි අතර වෙනසක් නෑ ඒ වගේම මොය ඇතුළේ තියෙන මේ ඒ හිස්ව රූපයේ තියෙන වායෝ ධාතුවයි බාහිර වශයෙන් තියෙන වායෝ ධාතුවයි වෙනසක් නැහැ කියලා. මේක ධාතු වශයෙන් එකයි. එකම ධාතු කොටස මේ තියෙන්නේ. ඊට පස්සේ නාස්කෝරයේ දේශ බලනවා. නාස්කෝරයේ ඇතුලේ තියෙන වායෝ ධාතුව, ආකාශ ධාතුව, නාස්කෝරයෙන් පිට තියෙන ආකාශ ධාතුව. මේක පිළිලා තියෙන වායෝ ධාතුව තියෙනවා. වෙනත් ධාතු කොටස් තියෙනවා. වායෝ ධාතුවෙන් පිළිලා තියෙනකොට ඒ ධාතුව අතරත් කිසිම වෙනසක් නැහැ කියලා දකිනවා. මේ විදිහට ශරීරයේ තියෙන ඒ ආකාශ ධාතුව දකින්නට පුළුවන්. ඔය ආමාශය තුල ආකාශ ධාතුවක් තියෙනවා, බඩවැල් තුල ආකාශ ධාතුව තියෙනවා, කංශිදුර තුල ආකාශ ධාතුව තියෙනවා, රෝණ කූප තුල ආකාශ ධාතුව තියෙනවා. ශරීරේ පුරා විවිධ කොටස් වල ආකාශ ධාතුව තියෙනවා. ඒක නිසා ඒක බලලා මේ ආකාශ ධාතුවට මම කියන්න පුළුවන් දැන් මගේ කියන්න පුළුවන්ද? මේකේ ආත්මයක් තියෙනවද? සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවද කියලා පැහැදිලිවම Tamanට පේනෙන්න ඕන. එහෙම පේනකොට Tamanටම අවබෝධ වෙනවා මේකේ කිසිම සත්‍යයක් නැහැ මේක නිකන් දහස මාත්‍රයක් මේක අධ්‍යාත්මික සමාගමෙන් පරිබාහිර වශයෙන් අධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදුවට මෙහෙම අධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදන්නට මෙතන දෙයක් නැහැ දෙකම ආකාශ ධාතය කියලා අවබෝධ විය යුතුයි. මේ ආකාශ ධාතුව හරියට අවබෝධ වුණාට පස්සේ ඊළඟට බලන්න වායු ධාතුව විශේෂයි. වායව ධාතුව කියන එක මෙයා දන්නවා ඒවා විස්තර කරලා දීලා තියෙනවා. එතකොට අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ ආස්වාස කරන හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්නේ පිට තියෙන හුස්ම ඒවා ශරීරය ඇතුළට ගියාට පස්සෙත් ඒවා පිට තියෙන හුස්මමයි. ශරීරය ඇතුළට ගියා කියලා ඒක වෙනසක් නැහැ. ශරීරයෙන් දැන් හුස්ම පිට කරනවා. ඒ පිට කරන වායව ධාතුව යන්නේ බාහිර වායව ධාතුව. ටිකක් හුස්ම ගන්නකොට ටිකක් සමාධිමත් නම් නාසයෙන් ඈතට සිත තියලා නාස්ක නාසයේ ළඟ සිත තියලානේ භවනා කලේ මෙතෙක්ක නාසයෙන් ඈතට සිත තියලා අඩියක් දෙකක් හරි කවන්නේ ඈතට සිත තියලා එතනින් වායෝ දහතු ඇතුල් වෙන හැටි පිට වෙන හැටි දැක්කොත් එහෙම අපිට දකින්නට බෑ සාමාන්‍ය සමාධිමත් සිතක් ඇති කෙනෙකුට නමුත් ගැඹුරු සමාධියක් තියෙන කෙනෙකුට ඒක දකින්න පුළුවන් මොකද වායෝ දහසේ ස්වરૂපය තමයි තීදනේ අඩු තැනකට අද වැඩි තීදනේ තියෙන එක ඇදිලා යනවා. ඒක එහෙම තමයි ඉස්සරහ. එතකොට මේ අපි හුස්ම ගන්නකොට අර පිට වායෝ දහසේ ඇදිලා යනවා ඇතුළට. අපි පිට කරනකොට පිටට යනවා. දැන් මේක දකින්නට පුළුවන් නම් ඉතාම හොඳයි. එතකොට Tamanටම තේරෙන්නේ බාහිර වායෝ දහසනේ මේ ශරීරය තුල තියෙන. නැත්නම් ශරීරය තුල තියෙන වායෝ දහසයි බාහිර වායෝ දහසයි අතර කිසිම වෙනසක් නැහැ නේද? මේක හොඳට පුරුදනම් ටිකක් සමාධි නම් මුළු කය පුරාම ආස්වාද ප්‍රසආස පතරවා හරින්න. ඒක කරන්න පුළුවන් සමාධිය තියෙන කෙනෙකුට ඒ ආස්වාද ගන්නකොට අපි උස්සම ගන්නකොට සමාධිය දියුණුවනම් Tamanට තේරෙන මුළු ශරීරෙම හුස්ම පිට වෙනවා කියලා. කොහොම කූපයක් කූපයක් ගානේ හුස්ම පිට වෙනවා. අපි හුස්ම ගන්නවා. නමුත් ශරීරයෙන් හුස්ම පිට වෙනවා. ඊළඟට අපි හුස්ම පිට කරනකොට ඒ ශරීරයේ තුලට හැම තුලින් මේ වායෝ ධාතුව ඇතුල් වෙන එක දකින්නට පුළුවන්. සීතල ඇතුල් වෙන ආකාරය පේනවා තමයි අත්පය වලින් කකුල් වලින් ඇස් වලින් පවා පේනවා මේ හුස්ම ගැනීම පිටවීමට අනුකූලව ශරීරයෙන් හුස්ම පිටවීම සහ ඇතුල් වීම සිදුවන ආකාරය අපි හුස්ම ගන්නකොට ශරීරයෙන් හුස්ම පිටවෙන ආදාහතු පිට වෙනවා හුස්ම ගන්නකොට ශරීරයෙන් හුස්ම පිට කරනකොට ශරීරයට වායු ධාතුව ඇතුල් වෙනවා මේකත් අර පීඩන ස්වරූපයේ මත සිදුවන ක්‍රියාදාමයක් එතකොට පැහැදිලිවම Tamanට තේරෙන මුළු ශරීරය පුරාම තියෙන මේ ආකාශ ධාතු, වායු ධාතු, සංනික්‍රම බාහිර වායු ධාතුමයි කියන්නේ. කිසිම වෙනසක් නැහැ කියන්නේ. මේවා ප්‍රායෝගික වශයෙන් අත්දකින ආකාරයෙන් මම මේ කියන්නේ. නැත්තම් මේවා නිකන් අධ්‍යාත්මික වායු ධාතු, වායු ධාතුයි, බාහිර වායු ධාතුයි එකමයි කියලා කියවහම සමානයි. නමුත් ඒක Tamanට පැහැදිලිවම අත්දකින්නට පුළුවන් නම් ප්‍රායෝගික වශයෙන් ඒක තමයි එකක්. එහෙම අත්දැක්කාට පස්සේ තමන්ගේ ශරීරයේ ඇතුලේ තියෙන මාන ධාතු කොටස් දෙකට අවධානය යොමු කරන්න. යොමු කරනකොට ආස්වාද ප්‍රස්වාස ශරීරයේ තුර පතුරවා හරිනින් ආස්වාද ප්‍රස්වාස ගන්න විට තමන්ගේ උදර පොස කොසට දෙකට අවධානය කළොත් ආස්වාද කරනකොට ඒ උදර කොසට යෙහෙල තීහෙලට පිම්බී යන ආකාරයේ තාක්ෂාත් ගණනට පහළට පහළට හැකිලි හැකිලි යන ආකාරය දකින්න පුළුවන්. එතකොට පැහැදිලිවම තමන්ට තේරෙනවා මේ වායෝ ධාතුව බාහිර වශයෙන් තියෙන වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීමක් තමයි මේ උදර පොරට තියෙන්නේ. මේකම ශරීරයේ පුරාම පතුරවා හරින්න පුළුවන්. අපි කලමාවලට අප තියන හැම හුස්ම ගත්තොත් දීර්ඝ වශයෙන් සියුම් වශයෙන් ඒක ඕනේ නම් කර්මයක් ඕනෑකම කරන්නට පුළුවන්. හැබැයි උස්මර නෙවෙයි අවධානය යොමු කරන්නේ කලවා මතට අත තියලා බලන්න බලනකොට තමන්ට තේරෙයි කලවා ඉස්සෙන උස්ම ගන්නකොට. උස්ම පිට කරනකොට කලවා පිට වෙනවා. මේ වගේ ශරීරයේ ඕනෑම කොටසකට අත තියලා බලන්න පුළුවන් බලනකොට තේනවා උස්ම ගැනීමත් අනුව පිට කිරීමත් අනුව තමන්ගේ මුළු ශරීරයේම ඉස්සීම පහත් වීම සිදු වෙනවා කියන්නේ වායු දහතේ වෙනස් වීමක් සිදු වෙනවා කියන එක. එතකොටත් පැහැදිලිවම පේනවා මේ බාහිර වශයෙන් කියන වායු දහතයි අධ්‍යාත්මික වශයෙන් කියන වායු දහතයි දෙකම එකක් නේද? මෙතන දෙකක් නේද? මේ දෙක මෙතෙක්කල් එක අපි ඇතුළේ තියෙන එක මම කියලා මගේ කියලා හිතාගත්තට ඒක සම්පූර්ණ මුලාවක් නේද කියන කර්ම තේරෙනවා. එතකොට ඒවා අනාත්මයි කියන එක Tamanට හිතන්නට අවශ්‍ය නැහැ. ඒකම අවබෝධ වෙලා තියෙනවා. මේ බාහිර වායෝ ධාතුවමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් බාහිර වායු ධාතුවම මගේ සත්‍යයේ පුද්ගලෙක් කියන්නේ කොහෙන්ම කගේ තමක් නෑ. ඒ වගේම තමයි ඇතුලේ තියෙන වායෝ ධාතුව. එතකොට දැන් ආකාශ ධාතුවත් එහෙම බැලුවා වායෝ ධාතුවත් බැලුවා. දැන් අපි බලන්න ඕන ඊළඟට මේ මම මේ කියන්නේ යම්කිසි ප්‍රායෝගික වශයෙන් සුදුසු අනුපිළිවෙලක්. එතකොට අපිට බලන්නට පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එකෙන් ආපෝ කොටස දැන් ආපෝ කොටස කියන්නේ ශරීරයේ තියෙන වතුර කොටස් අපි මේ ශරීරයට වතුර බාහිර වශයෙන් ඇතුල් කරනවා ඒ වතුර තමයි මේ ශරීරය තුළ තැන්පත් වන්නේ විවිධ කොටස් වල තියෙන්නේ අපි වතුර ගන්න නැතුව එහෙම දුන්නොත් එහෙම විචලනයද මොකද්ද කියලා වචනයක් කියනවා මට හරියට දන්නේ. ඒ වතුර නැතිවීම නිසා තොල් පොටල් වේදෙනවා, හැම වේදෙනවා, විවිධ තත්ත්වයකට පත් වෙනවා. ඒක නිසා වතුර වැඩි වැඩි ගන්නට වෙන ඒ අවස්ථාවලදී. මේ අපේ ශරීරයේ තියෙන සෑම කොටසකම තියෙන වතුර ගතිය අපි මේ බාහිර වශයෙන් ගත්තු වතුර මත ඉඳලා පවතින. මේක බොහෝ දෙනෙකුට තේරෙන්නේ. හිතන්නේ ශරීරයේ ඇතුලේ තියෙන ආපෝ ගතිය ශරීරයේ ඇතුලේම තියෙන එකක් කියලා. ශරීරයේම ඇතුලේම තියෙන එකක් නෙවෙයි මේ ශරීරයේ හැදුනෙත් මුලින් ඉඳලම බාහිර පටවිය ආපෝ තේජෝ වලින්. ඒ කියන්නේ අම්මගේ මව කුසට ආපු මොහොතේ සිටම පටන් ගත්තම මම කුසගේ අම්මගේ තාත්තගේ සම්භවය කියන්නේ ඒ දෙදෙනාගේ එකතුවෙන් ඇති වුණා කියන්නේ මූල ධාතු හතරක සංයෝගයක් නෙවෙයි එකක් නෙවෙයි. ඒක වැඩෙන්නේ මව ගන්න ආහාර පාන වලින් බාහිර පටවිය ආපෝතේජෝ වායු මව ගන්න ආහාර පාන වල තියෙනවා. ඊට පස්සේ දිවි වුණාට පස්සේ මේ කෑම බීමේ දළු කලතුරු ආදී හේත් හේත් ආදී දීලා අපි මේ ශරීරයෙන් නරත්තු කරගෙන පෝෂණය කරගෙන මේ ඉන්නේ. ඒ බාහිර වශයෙන් අපි පටවිය ආපෝතේජෝ වායු ඇතුල් කරනවා. එතකොට මේ මුළු ශරීරෙම බාහිර වශයෙන් හැදිච්ච එකක්. බාහිර පටවිය ආපෝතේජය තුළින් නිර්මිත වෙච්ච එකක්. ඒක නිසා මේ මුළු ශරීරයේම යම්තාවක් වතුර කොටසක් තියෙනවා නම් ආපෝ ගතියක් තියෙනවා නම් තනිකරම බාහිර ආපෝ දහතුවමයි. ඒ තියෙන පඨවි ආපෝ තේජෝ වල තනිකරම බාහිර එකයි. මේකට මමයේ කියලා මගේ කියලා ආත්මයක් කියලා සත්‍යයක් කියලා හිතන මුලාව Tamanට තේරෙන්න ඕන. මේක හරියට දකිනකොට තේරෙනවා. අනේ මම මෙච්චර කල් මේවට මුලා වෙලා හිටියා නේද කියලා. මේ මම කියන මගේ කියන ආත්මය කියන සංකල්පනාව තියෙන්නේ Tamanගේ සිත තුළ මේ රූප කොටස් වල නෙවෙයි. ඉතින් ඒක සිතින් අයමුණාට පස්සේ ඇත්ත දකින්නට පුළුවන්. මෙහෙම හරියට තේරෙනකොට ආපෝ ගතිය, වතුර ගතිය, බාහිර වතුර ගතිය හා සම්ම වෙන ආකාරය දකින්න. එතකොට Tamanටම පේනවා මේ ආපෝ ගතිය සත්‍යයේ සුද්ධිලේ නෑ සංකරම අනාත්මයි කියලා. මේක පස්සේ තීජෝ ගතිය ගන්න. තීජෝ කියන්නේ රස්න ගතිය, සීතල ගතිය, දෙකටම තියෙන පොදු වචනයක් තීජෝ කියන්නේ ඒක අඩු වැඩි වීම මත තමයි සාපේක්ෂව සිදුවන දේවල් අඩු වෙනවා වැඩි වෙනවා එතකොට මේ ශරීරයේ තියෙන යම් කිසි ප්‍රශ්නයක්. බාහිර ඕනෑම රූප කොටසක අපි ඇල්ලුවොත් ප්‍රශ්නයක් හෝ සීතලක් තියෙනවා. අපිට සමහරට දැනෙන්නට තරම් මේක ප්‍රකට නොවන්නට පුළුවන්. නමුත් ඒ අපි හිතමු ගහක ගහක අපි පොත්ත ගලවලා ඒ ගහ ඇල්ලුවොත් එහෙනම් අපිට සීතලට දැනෙනවා. නැත්නම් කොළයක් ඇල්ලුවොත් එහෙම සමහරට සීතලට දැනෙන්නට පුළුවන්. මල් පෙත්තක් ඇල්ලුවා දැනෙනවා. මේ ඕනෑම දෙයක් ඇල්ලුවත් දෙවියක් ඇල්ලුවත් දැනෙනවා. දැන් මේ විදිහට බාහිර දෙයක් ඇල්ලුවත් පස්සේ අපිට දැනෙනවා රසණයක් සීතලක්. මේ ශරීරෙත් එහෙම තියෙනවා අපිට අල්ලපු ගමන් දැනෙනවා සත්‍යයක් හෝ සීතලක්. මේ රසණය සීතල ශරීරයේ සෑම කොටසක් පුරාම පැතිරී තියෙන එකක්. එක කොටසක නෙවෙයි. 30000ක් ඇල්ලුවත් දැනෙනවා අපිට. ඒකේ රසණයක් තියෙනවා, සීතලක් තියෙනවා, ඒක දැනෙනවා. හැබැයි සියුම් සිතක් නැත්නම් සියුම් සමාධියක් නැත්නම් ඒක දකින්නට බෑ. සමහර රළු බව, සියුම් බව ආදී පමණක් දකින්නට පුළුවන්. එතකොට සාමාන්‍ය වෙ පොත්වල තියෙන ආපෝ ධාතුව අතින් අල්ලන්නට බෑ කියලා. ඒකේ තියෙන රස්නය සහ සීතල තමයි දකින්නේ කියලා. එහෙම ওই අභිධර්මයේ පිළිබඳව දීවිසි පසුකාලීන දීවිසි පොත්වල දැක්වෙන කරුණු මා කියලා තියෙනවා. එතකොට ඒ කෙසේ වෙතත් අපිට අල්ලනකොට දැනෙනවා ශාස්ත්‍රයක් හෝ ශේතරක්. මේ ශරීරයේ පුරාම තියෙන හැම වෙලාවෙම පවතින උෂ්ණත්වයක්. සාමාන්‍යයෙන් උණ ගැලීමට පස්සේම වැඩි වෙන්නේ. මේක තිස්සර කාලනම්ගේ පැනන්ටයිස් කියලා 98.4ට තියෙනවා. දැන් වෙන නම් තියෙන්නේ මම දන්නේ ඒවා. එතකොට මේ පැරන්ටයි 98.4ට තියෙන මුළු ශරීරය පුරාම තියෙන උෂ්ණත්වය තේජෝ දාතව වෙන එකක් නෙවෙයි. ඊළඟට ඔය උද්දක කුසලස අස්සේ තියෙනවා තේජෝ දාතව හොයි බඩ දැවිලි, පපුව දැවිලි, අත්පා දැවිලි ආදී දේවල් ඇතිවන්නේ ඒක නිසා. ඒක අමතර මේ ශරීරයේ දිවාපත් කරන තේජෝ කොටසකුත් තියෙනවා රස්නේ කොටසකුත්. ඒ ප්‍රශ්නේ වැඩි වෙනකොට නැත්තම් තේජෝ ධාතුව තුළින් ඕනෑම දෙයක් දබාවට පත් කරන්නත් පුළුවන්. ඒකට මේ විදිහට ශරීරයේ තියෙන තේජෝ කොටස් ගැන අවබෝධ කරගෙන මේ තේජෝ කොටස් බාහිර තේජෝ කොටස් හා සම කරන්නට ඕනේ. ඒ කියන්නේ අවුවේ තියෙන රසය ශීතලයි අපේ ඇඟේ තියෙන රසය ශීතලයි අතර වෙනසක් නැහැ. බින්දරක් ළඟ තියෙන රස්නය ශීතලයි අපේ ඇඟේ අතරේ තියෙන රස්නය ශීතලයි අතර වෙනසක් නෑ. මේ රස්නයේද ශීතලට මම කියන්නද බෑ, මගේ කියන්නද බෑ, ආත්මයක් කියන්නද බෑ. සත්‍යයක් ඉන්නවා කියලා කියන්නට කොහෙන්ම හැකියාවක් නෑ. ඒක උද්දෝ තේජෝ දහසක් පමණයි. ඒකට බාහිර වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් තියෙන මේ තේජෝ දහස දෙක සම කරලා බලන්න උදු වෙන්නතෝ. ඊළඟට අපි දැන් පතරේ ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එකෙන් දැන් අපි කරුණු කීපයක්ම කීවතාවක් පතරේ ධාතුව තියෙනවා. ආපෝ කිව්වා, තේජෝ කිව්වා, වායෝ කිව්වා, ආකාශ කිව්වා. පතරේ ධාතුව තියෙන එක ටිකක් අමාරුයි තේරුම් ගන්න සාමාන්‍ය කෙනෙකුට. නමුත් ප්‍රකටව වැඩිපුර පේන්නේ අපි ඇහැට දැකපු ගමන් පතරේ ධාතුව තමයි. වැඩිපුර දැක්සනේ වන්නේ ඒකේ ආපෝ ගතිය ඇහැට පේන්නේ නැහැ. තේජෝ ගතිය ඇහැට පේන්නේ නැහැ. වායෝ ගතිය ආත පේන්නේ නැහැ. ආකාශ ධාතුව හැට පේන්නේ නැහැ. පීරිය හැට පේන්නේ. එතකොට පඨවි ධාතුව තමයි වැඩිපුර අපිට දර්ශනය වන්නේ. මේ පඨවි ධාතුව කියන්නේ පස්සන ස්වરૂපය. ඕනෑම දෙයක පස්සන ගතියට පස්සන ස්වરૂපයට පස්සන දෙයක් තියෙනවා. දීයක් ගත්තොත් එහෙනම් අපි නම් ගහක දී කැල්ලක් තියෙනවා. මේ ලේ කෑල්ල අමුලේ කෑල්ලක් නෑ ඒකේ වතුර ගතිය දිනවා රසන සීතල ආදී දිනවා වතුර ගතිය වෙන්න වෙන්න ගියාට පස්සේ ඒක දර කෑල්ලක් වගේ වෙනවා දැන් මේක අපිට පොළොවට දැම්මට පස්සේ පස් වෙලා පස් වෙලා පස් වෙලා පොළොවටම පස් වෙලා යනවා දිග දිරා ගිහිනවා ඒ පොළොවට පස් වෙන ස්වરૂපයේ එළිය කියලා තිබුණා. මේක තමයි පඨවි ධාතුව කියලා අපි කියන්නේ. මේ ශරීරෙත් එහෙමයි. මුළු ශරීරයේ පුරාම තියෙනවා පඨවි ධාතු කොටස්. මේක හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. මේ තේරුම් ගත්තාට පස්සේ මේ පඨවි ධාතු කියන ඒවා සත්‍යයද පුද්ගලයද ආත්මයද කියලා බලන්න. අපිට නියපොත්තක් ගත්තොත් එහෙම නියපොත්තේ ඉසුරුවත් එහෙම ඒකේ පඨවි ධාතු කොටස් තියෙනවා. දතක් ගත්තොත් දත සීරුවත් පඨවි ධාතු කොටස් තියෙනවා. ශේෂ දහස් ගණන් පුච්චල කුඩු කරන්නට පුළුවන්. කුඩු කළාට පස්සේ ඒකේ තියෙන පඨවි ධාතු ගතිය දකින්නට පුළුවන්. හරියට කඩදාසියක් පත්තු කරලා කුඩු කලක් පස්සේ කියනවා වගේ දකින්නට පුළුවන්. මේ ශරීරයේ ඕනෑම කොටසකින් ඒ ආකාරයෙන් ආර වතුර ගැටි හැම වෙන් කරන්නට පුළුවන් නම් සමීකරණ වෙන් කරලා දාලා වේලන්නට පුළුවන් නම් මේ මුළු ශරීරය අපිට නිකන් නැෂනකින් ලැබුවා වගේ පිටින් නම්බරලා පුදු කරලා දාන්න ඕන. එහෙම දැම්මොත් එහෙනම් මේ ශරීරයේම සියුම් පටවි ධාතු ගොඩක් තියෙන බව තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් මේ විදිහට පඩවි දහතේ ගැන ආගේ අවබෝධයක් ඇති වුණාට පස්සේ ධාතු දැන් පහ ගැනම හරි අවබෝධයක් ඇති වෙලා නම් තියෙන්නේ සිතින් බලන්න මේ තමන්ගේ ශරීරයේ දේශ බලලා මේ මුළු ශරීරයේම තියෙන පඩවි ධාතුව මේකය ඒක වෙනම ධර්මයක් කියලා සිතින් දකින්න මුළු ශරීරයේ පුරාම තියෙන ආපෝ ධාතුව මේකේ ඒක තවත් ධර්මයක් කියලා සිතින් දකින්න. මේ සිතනව නෙවෙයි මේ සිතින් දකින්න කියලා මම පාවිච්චි කළේ ඒක සිතට පෙනෙන්න ඕන එක. ඒ වගේම ආපෝ කොටස්, තේජෝ කොටස් කියන ඒවත් වෙන වශයෙන් දකින්න, ආකාශ ධාතුවත් වෙන වශයෙන් දකින්න. දැක්කාට පස්සේ මේ එකක්වත් නිට්ටය නෙවෙයි. ඒ වගේම මේ ඔක්කොම දුක් ලබා දෙන ධර්ම, ඒ වගේම මේවා එකක්වත් ආත්ම නෙවෙයි. මේ අවබෝධය කලින් නැති කරගෙන තියෙන නිසා මේ කොටස් පහ පස් පැත්තකට සිටින් අයින් කරා. පඨවි ධාතුව වෙනම කොටසක් ආපෝ ධාතුව තවත් කොටසක් තේජෝ කොටස තවත් එකක් වායෝ සහ ආකාශ තවත් කොටස් දෙකක් මේ කොටස් සහ පැත්තකට වෙන්කළොත් එහෙම මේ ශාරීරියේ සමන්ත සිතට නොපෙනියන සාමාන්‍ය ඕලාරික ශූන්‍යතාවයකට සිත පත්වන්න පුළුවන් රූප නිරෝධයක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අපේ සිතට රූපය අරමුණක් නැහැ ඒකයි එතනදී සිදුවන්නේ. එතකොට ඒ Tamande ඉතුරුවන්නේ විඥාන ධාතුව. අර මේ කියන්නේ සද්ධාතුරෝ වයම් වික්ඛූ පුරිෂෝ කියන එකේ විඥාන ධාතුව කියලා එකක්. ඒකට එන තැනයි මම මේ කියන්නේ. එතකොට අර භූත කොටස සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ අතහතරම් විඥානං ජීව අවශිෂ්ඨති කියලා 18 බංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කුක්කසල අපිට දිනන ප්‍රකාශ කොට වදාලා ඒ ධාතු පහ පැත්තකට වෙන් කළාට පස්සේ විඥානයේ පමණ අවශිෂ්ටතේ ඉතිරි වෙනවා. ඒක ඉතින් බුදුහාමුදුරණ කිව්වා Tamanට අත්දකින්නට පුළුවන් මෙහෙම වෙන ආකාරය. එතකොට දැන් මේ විඥානයේ දකින්නට ප්‍රථමයෙන් අපි කළ යුතු විඥානයේ දැක්කාට පස්සේ කළ යුතු වෙනස් වැඩ කාපරේතු ටිකක් තිබෙනවා. දැන් අපි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා සම්මස්නය කාණ්ඩක මේ කේසන් ලොම් නිය දස් සම්මස්නහඳ ඇත මෙදුරු ඇත ආදී වශයෙන් මේ කොටස් අරගෙන බැලුවා. මේවට ප්‍රෙස්ලොන්නේ දස්සාදී කියන ඒවා ඔක්කොම හිතේ තියෙන සංඥා කියලා තේරුම් ගන්න. වෙන එකක්වත් නෙවෙයි. ඒවා හඳුනා ගැනීම සඳහා හිතේ තියෙන සංඥා. මේ සංඥා අයින් කළාට පස්සේ ඒවට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාව දැනෙනවා. මේවත් අපි හඳුනා ගැනීම සඳහා සිතින් දාන ලද සංඥා මාත්‍රයි. කියන්නේ මේකට අපි පටවි ධාතු කියමු. මේකට ආපෝ ධාතු කියමු කියලා සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මතයේ පිටර තමයි අපි මේවා විවහාර කරන්නේ. එතකොට මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන එකත් හිතේ තියෙන සංඥාවක් කියලා අයින් දැන් එතකොට මේ කොටස් වල කියන්නට කොටස් වල නමකුත් නෑ පටවි ආපෝ ධාතු කියන්නටත් බෑ. සමාධි ප්‍රඥා දියුණු කරනකොට නම් ඕවා නිරන්තරයෙන් ඇති වෙන ආකාරය නැති වෙන ආකාරයේදී පේනවා ඇති ඇති නැති නැති යන එතකොට පේන්නට පුළුවන් මේ ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයන් මෙතන තියෙන එක ඒකත් අපි හඳුනා ගැනීම සඳහා ධර්මවල සංඥාවක් ඒකත් අයින් කරනවා ඒකත් අයින් කළොත් එහෙම මේකට මොකක්වත් කියන්න බෑ මේක මේකට මොකක්ද කියන්නේ කියලා සංඥාවක් ඇති වෙනවා ඒකත් අයින් කළොත් එහෙම හිතට යන්නට එන්නට සනක් නැතුව යනවා එහිදී රූප සම්පූර්ණ නිරුද්ධ වී යන්නට පුළුවන්. මම මේ කතාව කියන්නේ මේ රූප කියන්නේ තනිකරම සමාගයේ සිතතල ක්‍රියාත්මක වන නාම ධර්ම හැර අනිතිකවක් නොවේ කියලා අවබෝධ කරගෙන රූපස්කන්ධයන් නාම ධර්මයක් බවට පරිවර්තනය කර ගැනීම අවශ්‍ය වෙන නිසා. එතකොට දැන් මේ විදිහට ඒ ධාතු වල පිළිබඳ තියෙන සංඥා ආදී ඉවත් කළාට පස්සේ සම්පූර්ණයෙන්ම ශරීරය කිස්සේ ගියා නම් Tamanට තේරෙන්නට ඕන මේ ශරීරේ නැතුව නෙවෙයි මේ ශරීරේ නොපෙනී ගියේ. සමාජයේ සිටින් ශරීරයේ ස්පර්ශ කරන්නේ මනෝස්පර්ශයේ ඇතිවන්නේ. මේ මනෝස්පර්ශය ඇති නොවන නිසා හිතට ඒ රූපය අරමුණු වන්නේ හිතට රූපය අරමුණු වෙන්නේ නැති නිසා රූපය හිතට පේන්නේ. එතකොට ওই හිතට රූපේ පෙනී පෙනී තියෙනකොට තිබුණ තත්ත්වය මොකක්ද? සිතට රූපේ පෙනිපෙනී තිබෙනකොට තිබුණු තත්ත්වය තමයි සිත ගිහිල්ලා රූපේ ස්පර්ශ කළා. මනෝ ස්පර්ශය ඇති වුණා. ඒක නිසා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. මෙතෙන්දි පැහැදිලිවම තේරෙන්න ඕන ඔය කරුණු දෙකම එකට අරගෙන බලනකොට කියන්නේ රූපේ නොපෙනී ගිය කුමක් නිසාද රූපේ පෙනෙන්නේ කුමක් නිසාද ඔය කරුණු දෙක එකට හරියට දකිනකොට Tamanට තේරෙනවා මනෝ ස්පර්ශය නිසා මේ රූපය දැක්වෙන්නේ උනේ එහෙමනම් රූපය කියන්නේ මනසේ ඇඳී යන ඡායාවක් කියලා. ඒක නිමිත්තක්. ඡායාව කියනකට වඩා සුදුසු වචනය නිමිත්තක්. මනසේ ඇඳී යන නිමිත්තක් සතහනක්. මේ මනසේ ඇඳී යන නිමිත්ත සතහන තමයි අපි රූප රූප රූප කියලා කතා කරන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා කතා කළේ. නැත්නම් කේශලොම්නිය මාස් ආදී වශයෙන් කතා කළේ ওই සිතට වැටෙන ගතියට. එතකොට රූපය කියන එක සනිකර නාමයක ක්‍රියාත්මක වීමක් හැර වෙන දෙයක් නොවේ කියන එක දකින්නට. මේක අවබෝධ වුණාට පස්සේ සම්පූර්ණ ශූන්‍යතාව ගන්න තමන් දකින්නේ දැන් මේ ශූන්‍යතාවයේ දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වූ හිස් බවක් තියෙනවා. මේ හිස් බවට අපි ආකාශ ධාතුව කියන වචනය ආදේශ කළොත් එතකොට අපිට පේනවා මේ ආකාශ ධාතුව කියන්නේ රූපයක්. වෙන දෙයක් නෙවෙයි. ඇහැට පේන්නේ නැහැ. නමුත් දැන් පිටට වැටෙනවා. මේ ආකාශ ධාතුව කියලා අපි කියන්නේ පිටට වැටෙන දෙයක් ඒකත් නාමයක්. එතකොට මෙතන ශූන්‍යතාවයේ තියෙන නාම රූප දෙක එකම නාම ධර්මයක් බවට පරිවර්තනය කරගන්නවා. එහෙම වුණාට පස්සේ මේ නාම ධර්මයේ දේශන බැලුවොත් Tamanda තේරෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දිගින් දිගට මේ විදිහට ඇති වෙදී නැති නැති යන දෙයක් මේ කියලා. මේක දකින්නට බැරි නම් දිග්ගටම එක දිගට පවතින දෙයක් වශයෙන් දකින්න Tamanට තේරෙනවා නම් ඒකෙම ඉඳගෙන ඒ කියන්නේ ඒ තියෙන හිස්භාවයම තියෙද්දී ඒ තියෙන දැනීම ඒක සමන්ද දැනෙනවනේ. ඒ දැනීම ඈතට ඈතට ඈතට ටික ටික ගෙන යන සිතින්. එහෙම ගෙනියනකොට තේරෙනවා තමන් කලින් ඒ දැනෙන සිත්භාවයේ දැනෙන ගතියේ තිබුණු සත්‍යේ නෙවෙයි ඊළඟ සත්‍යේ දැනෙන කලින් තිබුණු සත්‍යේ නිරුද්ධ වෙනවා. අපි දැන් අංගලපට යහින් තිබුණු සත්‍යේ අපි දැක්කේ කියලා සිත්භාවයි ඒක දැනෙන සිතයි. දැන් අංගලක් එහාට තමන්ගේ දැනීම ගෙනියනවා. ගෙනියනකොට අර කලින් තිබුණු සත්‍යේ නෙවෙයි මේ අලුතෙන් දකින්න දෙයයි දකින්න. අලුතෙන් කියන තැනයි දකින්න. තව ටිකක් එහාට යනකොට මේ දෙවෙනි එක දැකපු තැන නෙවෙයි දකින්නේ. අලුතෙන් කියන තැනක් දකින්න. මේකෙන් අදහස් කරන්නේ මේක නිරන්තරයෙන්ම සිටේ වෙනස් වීම අනුව වෙනස් වෙනවා කියන එක. ඒක දකින්නටයි ඒක කියන්නේ මේක අනිත්‍ය කියලා දකින්නට බෑ සමහරුන්ට. ඒක නිසා මේ විදිහට කීවේ ඒ විදිහට අනිත්‍ය භාවයේ දකින්න පුළුවන් ඒකේ තියෙන සිටේ අනිත්‍යතාවය. එතකොට ඒ විදිහට දිගටම දිගටම එහාට එහාට ගෙනිච්චොත් එහෙම සමහරට සිත කඩාන හැරෙනවා. නිරුද්ධ කියන්නේ. නිරුද්ධ වෙ කියලා සම්පූර්ණයෙන් නිවුණු ස්වરૂපයකට සිතපත් ගන්නටත් පුළුවන්. මේ විදිහට ධාතු කොටස් 6 අරගෙන භාවනා කිරීමෙන් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නිවනට සිතපත් කරගන්න විශේෂයෙන්ම අනාත්ම ස්වરૂපය අවබෝධ කිරීම තුළින් ඒක සිදුවනවා. දැන් දහස් කොටස් හයක් වශයෙන් භාවනා කරලා ඒ විදිහට අවබෝධයක් කරන්නට ලබා ගන්නට නොහැකි නම් දහස් කොටස් 12ක් වශයෙන් බලන්නට සිදු වෙනවා. චක්කු ධාතු, චක්කු විඥාන ධාතු. ඇහැ ඇහැ නිසා පහළ වෙන නාම ධර්ම. චක්කු විඥාන ධාතු කියන්නේ ඒක. කන කන නිසා පහළ වෙන නාම ධර්ම. සෝත ධාතු, සෝත විඥාන ධාතු. ඒ වගේම අනිත් ඉන්ද්‍රියන්ට දහන ධාතු, නාසය, දාන විඥාන ධාතු. දිවහා දිවට කියන්නේ දිවවා දිවවා ධාතු දිවහා විඥාන ධාතු මුළු ශරීරෙම කාය කියන්නේ කාය ධාතු කාය විඥාන ධාතු ඊළඟට කියන තැන මනෝ ධාතු මනෝ විඥාන ධාතු මේ මනෝ ධාතු කියන එක තනිකරම භාංග චිත්ත පරම්පරාවේ පැවැත්ම බව පොත්පත්වල දක්වා තිබෙනවා එතන නාම රූප දෙකක් නෑ නාම ස්කන්ධේ ක්‍රියාදාමයේ පමණයි තියෙන්නේ එතකොට මේ දෙක අපි අද මේ දොස් සංකාරයෙන් මේ ඉන්ද්‍රිය 6 දකින්න එකයි මේදී සිදු කරන්නේ. ඇහැ ගත්තොත් එහෙම තමන් බලනවා අර ඉස්සෙල්ල පටවියාපෝ තේජෝ වශයෙන් ගත්තේ කෙස්ලම් නියද සම්මස්නහරාදී වශයෙන් කොටස් විනා ඇහැ කනනාසේ දිව ශරීරේ ඒ කියලා නෙවෙයි. ඒක නිසා සමහරුන්ගේ බැඳීමක් තියෙනවා මේ ඇහැ කනනාසේ දිව ශරීරේ පිළිබඳව. සමහරුන්ට ඒ ගැන මම කියන මගේ කියන හැඟීමේ පැවිලා තියෙනවා සිත තුළ. ඒවා ඉවත් කරන්නටයි මේ විදිහට මේ කටයුතු කරන්න කලින් එකෙන් අත්දකින්නට බැරි වුණා. ඒක නිසා දැන් මේ විදිහට දැක්කම අත්දකින්නට පුළුවන් වෙන්නට ඉඩ තිබෙනවා. ඒක නිසා ඇහැ ගත්තොත් චක්කු දහතු කියන එක චක්කු දහතු කියන එකෙන් දෙනවා සත්‍යයක් නෙවෙයි පුද්ගලයේ කාඥයක් නෙවෙයි මේක දහතු මාත්‍රයක් කියනවා. මේ ඇහැට ඇහැ කියන හැඟීම දාලා තියෙන්නේ අපේ සිතේ. අපේ සිතෙන් තමයි හැය හඳුනා ගැනීම සඳහා අසෑත කියලා කතා කරන්න සිතන්නේ. මේක සිතේ තියෙන දෙයක් වෙනා ඇහි තියෙන දෙයක් නෙවෙයි. මේක අපි අයින් කරන්න අපිට අයින් කරන්න පුළුවන්. ඇහැ කියන එක දැහැ කියන්නේ අපේ සිතෙන් ඇහි කියන එකක් නෙවෙයි. ඇහැ කියන රූප කොටස ඒකේ පාඩිය ඔය පැත්තක තියෙනවා. ඇහැ දන්නේත් නැහැ. අපි මේකට ඇහැ කියනවාද කියලා. මේක ඒකට දැරීමක් නෙවෙයි. කොහෙම හිතන්නට බෑ. එතකොට ඒ ඇස කියන සංඥාව අයින් කළොත් එහෙම හැට අපි ගත්තහම අපිට කියන්න පුළුවන් මේක පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු මේ තියෙන්නේ කියලා. ඔය හැට එහෙම කලලා බැලුවොත් එහෙම ඇතුලේ තියෙනවා නිකන් වතුර වගේ කොටසක්. මේ අස්සි ගෝලෙම පිළිලා තියෙනවා. ඒකේ ඒ වගේම තියෙනවා මේ යන්තම් කහ පාටට වුණු නිකන් ජෙලි එකක් වගේ පොඩා පොඩා කොටසක් ඔය කඩින් ගියා හරියට පියට තියෙන එහෙම. අපි ඒක දැකලා තියෙනවා. එතකොට ඒ විදිහට ඇහැ පළලම බලන්නට පුළුවන් නම් සිතින් එහෙම දැකලා තියෙනවා නම් ඇහැ පළල බලන්න ඕන. බැලුවට පස්සේ ඒකේ අර තියෙන පිම්බිච්ච ගතිය නැති වෙලා ඒකේ තියෙන අර වතුර ගතිය එහෙම ඉවත් වුණා නිකන් වේවිචි මේ සැතලි වෙච්ච ගියා හම් කැල්ලක් බවට පත් වෙනවා. ඇහැ කියන්නේ. ඉතින් මේ වතුර ගතිය තියෙන ආපෝ ගතිය ඒ වගේම අර ටිකක් සියුම් ධනවට වාගේ තියෙන ලාසහ පාට වාගේ තියෙන කොටසේ තියෙනවා පතරේ ධාතුන් සාබෝධාසත් ආදී කොටස්. හැමෙත් තියෙන ඒ කියන්නේ ඒ පතර දේශකයේ හැමෙත් තියෙන පතර ව්‍යාපෝතේ දෝවාන කොටස් මේ විදිහට හරි සමනාකාරයකින් හරි ඒකේ තියෙන ධාතු හතර දකින්නට පුළුවන්. එතකොට ධාතු වලට පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ අපිමයි. ඒවා පඨවි ධාතු ආදී ඒ ධාතු විශ්ින් කියලා තියෙන නම් නෙවෙයි. අපගේ හඳුනා ගැනීම සඳහා අප විශ්ින්ම සම්මත කරගත් දේවල් දේවත් අයින් කරනවා. ඊට පස්සේ ඒවා පිය තියෙන නැති නැති යන එක දකිනවා. ඒවා ඔක්කොම අයින් කළොත් එහෙම ඇහැට කියන්නද වචනයක් නැතුව යනවා. පස්සේ ඒක හඳුනා ගැනීමට වචනයක් නැතිව. ඔය අඩු කරගෙන අඩු කරගෙන ගියාට පස්සේ ඊට පස්සේ මේ ඇහැ අනිත්‍ය බව දකින්නට ඕන. ඒක ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඇහැ නිරන්තරයෙන්ම වෙනස් වෙන එක කෙසේ වෙතත් ඇහැ අනිත්‍යයට අනාකාරයි. ඇහැ තුළින් වේදාකාර දුක් ලබා දෙන ආකාරය Taman අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම ඇහැ මම කියලා මගේ කියලා හිතුවට ඒක හිතේ තියෙන සංඥාවක් විනා වෙන දෙයක් නෙවෙයි ඇහැ පැත්තක තියෙන රූප කොටසක් කියලා අවබෝධ කරගන්න ඕන අනාත්මයි. අද වශයෙන් ඔය කොටස් තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපේ ඇහැ පිළිබඳව අවබෝධ කරගන්න. සත්‍ය ධාතු. ඊළඟට චක්කු විඥාන ධාතු කියලා කියනවනේ. චක්කු විඥාන කියන්නේ ඇහැට රූපයක් වෙනාට පස්සේ චක්කු විඥානය තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපදින් චක්කු විඥානං කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ඇහැ රූපය ගැටීම නිසා චක්කු විඥානය ඇති වෙනවා. මෙයත් හේතු රාශියක් චක්කු විඥානය ඇති වීමට උපකාර විය යුතුයි. ඇහැ සම්බන්ධ ස්නායු නිසා පරිදීන්නට ඕන. ආලෝකයේ තිබෙන්නට ඕන. ඒ වගේම මොලේ ශරීරයේ ක්‍රියාදාමයේ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමයේ ආදී කුඩා කරුණු තියෙන්න ඕන. ඒක ඒ චක්කු විඥානයට තියෙන කොටස. ඇහි නේ දක්විඥානය කියන්නේ සිතේ නුඹට ඇහැ අසුර කරගෙන තියෙන නිසා ඒකට දක්විඥානය කියලා නම් කරලා තියෙනවා. එතකොට මේ විඥානය කියන එක හේතු නිසා හටගත් ඵල ධර්මයක් කියන එකයි අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. විඥානය අනිත්‍යයි කියන එක මේ අයට කියන්නද දෙයක් නෙවෙයි. ඇතුණා ප්‍රවතුණා නැතුණා ඒක එක පාඩම තේරුම් ගන්න පුළුවන් එකක්. මේ විඥානයේ දුකයි කියන එක තරමක් දුරට අවබෝධ කරගන්න අපහසු වන්නත් පුළුවන්. විඥානයේ පැවැත්ම දුකක් කියලා තේරුම් ගන්න ඕනේ. එතන මේ විඥානය කියන්නේ මම කලින් කියවා සුදු විඥානයට පමණක් අත් විඥානයට පමණක් නෙවෙයි. ඒ නිසා පහළ වෙන සෙස ඔක්කොම නාම ධර්ම වලට කියන පොදු වචනයක්. එතකොට ඒවා සිතිවිලි ඇති වෙන එක සිතට දුකක්. සිතිවිලි නැතුව සිත සංසම්ම සාන්තව නිසලව තබා ගන්න පුළුවන් නම් සිතට සැනසීමක් ඒකෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. සිතිවිලි ඇතිවීම දුකක් කියලා. විශේෂයෙන්ම ඒ විදිහට ඒ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕන චක්කු විඥාන ධාතු කියන්නේ. චක්කුවක් දුකක්, ඇහත් දුකක්. එහ අනිත්‍ය දුක යනාමයි කියලා අපි කලින් දැක්කා. දැන් මේ චක්කු විඥාන ධාතුව අනිත්‍ය බව දකින්න තාම පහසෙන් පුළුවන්. දුක කියලා දකින්න එක තරමද්දවසා පහසුවත් ඒක නුවණින් දකින්නට පුළුවන්. මේක අනාත්මයි, Tamange දෙයක් නෙවෙයි. හේතු නැත්තම් ඇති කරගන්නට බෑ. අපි හිතමු මෙතන දැන් අපි ඇහැ අරගෙන ඉන්නවා ඔක්කොටම රූප පේනවා කියලා. එක පාට ධන කලවරක් නියම වැටෙනකොට ඔය සූර්යග්‍රහණයක් වගේ ඇවිල්ලා එක පාට කලවරේ ලඟියොත් එහෙම ඇහැ තිබුණත් කිසිම රූපයක් දකින්න බෑ. කිසිම චක්කු විඥානයක් දකින්න බෑ. ඒකෝට මේ චක්කු විඥාන කියන එකට මම කියනවා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒ මම මගේ බව නිෂ්පාදනය කරන්නේ බාහිර රූප. මේක තේරුම් ගන්න. එතකොට සත්විඥාන කියන එක මම කියලා ගන්නට බෑ. බාහිර රූප නිසා හැදෙන දෙයක්. ඒ බාහිර රූප තිබුණාට බෑ. ඇහි නිසි පරිදි ක්‍රියාකාරීත්වයේ තියෙනවා තමන්ගේ සිතේ ක්‍රියාශීලී භාවය ක්‍රියාත්මක භාවය කියන්නේ නිින්ද ගිහිල්ලා තී නැති වෙලා බර කල්පනාවකට වැටිලා ඒ වගේ ක්‍රියාවෙන් ඉන්නද එතකොට සිතේ ක්‍රියාදාමයක් තියෙන මේවා හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් Taman කොච්චර ඕනකම තිබුණත් රූපයක් දාගලා මේක දකින්න නැතුව ඉන්න ඕනේ කියලා ඇස් දෙක තියෙනවා නම් ආලෝකය තියෙනවා නම් මනසේ ක්‍රියාදාමයේ තියෙනවා නම් ඒක නොපෙනී ඉන්න Tamanට බෑ. Tamanට ඕන විදිහට නෙවෙයි ඒක සිදුවන්නේ. ඒක නිසා ඇතිවන ඵලධර්මයක්. ඒක නැති නොකරගෙන ඉන්න Tamanට ඕන විදිහට බෑ. ඒ ඉදප්‍රඥා නැතිවීමට හේතු තියෙනවා නම් හේතු නැතිවීමට ඉන්නවා නිරුද්ධ වෙනවා. එතකොට ඇති වෙච්ච ගමන්ම නැති වෙලා යන දෙක මම කියලා ගන්නට කිසි දෙයක් ඉතුරු වෙන්නේ දැන් අපි ඊයේ මුළු දවස පුරාම චක්කු විඥාන කෝටි ගණන්කේ කොච්චර දකින්නේ නැති කරගන්න දැද්ද. අද ඒව එකක්වත් නැහැ. ඊයේම මම මගේ කියලා හිතුවා. ඒවා පවතින එක. දැන් බලනකොට මොනවද ඒවා මම මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශේෂවන්නේ කිසිවක් නැහැ ඔක්කොම නිරුද්ධයි. ඒක නිසා මේක අනාත්මයි කියලා දකින්න. ඒකට ඇහැ ගත්තා ඇහැ චක්කු ධාතු කියන එක ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. චක්කු විඥාන ධාතු කියන්නේ චක්කු විඥානයේ සංකල්පෝ සියලුම නාම ධර්ම වලට ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. මේ විදිහටම කනක් ගන්නවා සෝත ධාතු, සෝත විඥාන ධාතු. මේ අනිත් ඉන්ද්‍රියට ගන්න ආශය දේව ශරීරය ඒවා පහ පංගුවන් බඳින ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන ආදී කොට. දැන් මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන එක බලන්න ඕනේ. මනෝ ධාතු මනෝ විඥාන ධාතු දකින්නට නම් සිත භවංගයට පත් කරගත යුතු කෙනෙක් විය යුතුයි. අපිට නිින්ද නොගින් සිත භවංගයට පත් කරගන්නට පුළුවන්. ඒ සඳහා මේ සමාධිය දියුණු කෙනෙකුට පමණයි මේක කරන්නට පුළුවන් වන්නේ. නිශ්චලව වාඩි වෙන තැනක. අ කියන්නේ ඒ පද්මාසනේ වාගේ කියන්නේ පහස විදියට වාඩි වෙනවා. වාඩි වෙලා ඉවරලා සිත සමාධිමත් කරලා සිතට නියෝග කරන්නේ නැත්නම් සිතින් නිකන් සිටින මාත්‍යා ගැන සිත තවත් ගැඹුරට යන්නේ කියලා. එතකොටම ඊට වඩා ටිකක් ගැඹුරට සිට යනවා. තවත් ටිකක් සිට ගැඹුරට යන්න කියලා සිතනකොටම තවත් ටිකක් යනවා. මෙන්න මෙහෙම යවලා යවලා යවලා යන්න පුළුවන් අන්තිම තැනටම සිට ගැඹුරට යන්න කිව්වට පස්සේ එහෙම සිතනකොටම සිට ඇතුළට ගිහිල්ලා මුළු ලෝකයම ඝන කලවරක් වටපත් වෙනවා වගේ තමන් ඉන්නවද නැද්ද කියලා තේරෙන්නේ නැතුව ජීවුම් දැනීමක් පමණක් පවතින සත්‍යයට සිටපත් වෙනවා. මෙහිදී අර දැනීමේ ස්වરૂපය තමයි නිින්දකියා වගේ නෙවෙයි අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුසක තියෙන. නැතුව නෙවෙයි. එතකොට අර කනනාසය දිව ශරීරය ආදී ඒවා තුළින් කිසිම අරමුණක් දෙන්නේ නැත්නම් කිසිම සිතෙල්ලක් එන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට Tamanta දේශා ප්‍රබල සබ්දයක් එහෙම ඇහුනොත් Tamanta තේරෙනවා මේ ශබ්දයේ කොහොමද දැනීමක් බවට පරිවර්තනය වෙන්නේ කියලා. ඒ ශබ්දේ වදිනකොටම කම්පරේ කම්පණය වෙන හැටි තේනවා. ඒක දෙලින්ම නිකන් විදුලියක් ගියා වගේ නිකන් එකපාරට මොළේ ඇතුළට ගිහලා තරංගයක් වගේ වෙනවා. නිකන් නිකන් වතුරට ගලක් දාපුවාම අර වතුරේ අන්නේ නිකන් සැල්ලක් වගේ නිකන් අන්න ඒ වගේ එකක් වගේ. ඒක තමයි දැනීමක් බවට පරිවර්තනය වෙන්නේ. මේවා විද්‍යාත්මකව කියන කතා නෙවෙයි. ඒක කොයිතරම් දුරට විද්‍යාත්මකව සත්‍යද කියන එක මා දන්නේ නෑ. එතකොට මේ විදිහට Taman මේක දකිනකොට පැහැදිලිවම පේනවා සෝත විඥානය ඇතුවන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒ සෝත විඥානයේ ඇතිවීමට පෙර තිබුණු தත්ය මනෝ ධාතුවේ කියලා දකිනවා. ඒ වගේම ප්‍රබල කායකවේ කායකය තියෙනවද කියලා ඒ වෙලාවට දැනෙන්නේ නැහැ. නමුත් පැය 3 4 5 6ක් පාගේ එක දිගට මේ தත්යේ තියාගන්නට පුළුවන්. එහෙම හිතියොත් එහෙම සමහර විට කයේ තද රප්පීමක් වැනි දෙයක් දැනෙන්න පුළුවන් ඊටාම කලාතුරකින්. එතකොටත් තේනවා මනෝ ධාතුව සහ කාය විඥාන ධාතුව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. ඔය ඉන්ද්‍රිය දෙක තමයි සාමාන්‍යයෙන් ප්‍රකට වශයෙන් දකින්න පුළුවන් වන්නේ එකම ඉන්ද්‍රිය තමයි දැකිය හැකි අර සෝත විඥාන ධාතුවේ තියෙන ආකාරය. ජීවා විඥාන ධාතුවේ තියෙන ආකාරය මේ විදිහට සිදුවෙනවා කියලා දකින්නට පුළුවන්. ඇහැට රූප දැක්කාට පස්සේ සිදුවෙන ක්‍රියාදාමය මේකයි කියලා ඒ වෙලාවට Tamanට මනෝ නිමිත්තක් ඇති කරගන්නත් පුළුවන් නම් දකින්නත් පුළුවන්. මනෝ නිමිත්තක් කියන්නේ අපි ඇහැට පෙනෙන රූප දකින්නේ අපේ සිත තුළ ඇති වෙන නිමිත්තක් තුනේ. මේ නිමිත්ත බලන්නේ නැතුව, ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන ඒ නිමිත්ත අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැල් වෙන විදුලි බල්බ් දෙකක් දැස ඇහැරලා බලන්න. ඇස් දෙක තියාගෙන ටිකක් ඉන්න. එතකොට අර බැල් වෙන විදුලි කුඹුලේ ඇතුලේ තියෙන අර ඒ අර බැල් වෙන මේ එළිය පේනවා. ඒක ඇතුලේ තියෙන අර සංස්කරණ වයර් කියන එකේ තියෙන ඒ දෙවිය පේනවා. ඇහැට මගේම පේන. මේක තමයි මම මේ නිමිත්තක්. මෙන්න මෙහෙම එකක් සිහිපත් කළොත් එහෙම මේ ඇහැ අරගෙන ඉන්නකොට පෙන්වන්නත් එකයි ඇහැ තියාගෙන ඉන්නකොට පෙන්වන්නත් එකයි චක්කු විඥානය කියන්නේ එකම ආකාරයයි. මෙන්න මෙතෙන්දී චක්කු විඥාන ධාතුව ඇතිවන්නේ මෙහෙමයි කියන එක අවබෝධ කරගන්නට පුළුවන්. ඒව ඇති වෙන ආකාර තාක්ෂයක් තියෙනවා. එතකොට ඒකට හේතු පාදක කරන කර්ම ඔක්කොම දකින්න පුළුවන්. එතෙන්දී මනෝ ධාතුව මේකයි කියලා දකින්න පුළුවන් වෙන කෙනෙකුට මනෝ ධාතුව කියන එක තේරුම් ගන්නට බෑ. නමුත් මේ මනෝ ධාතුව ඇති වුණාට පස්සේ දකිනකොට අපි යමක් සිතනකොටම මනෝවිඥානයේ ඇති වෙන ආකාරය දකිනවා. මනෝධාතයේදී මොකක්වත් සිටිවිලි නැහැ. සිත නිසව ශාන්ත ඔහේ පවතිනවා. දැන් කනට ශබ්දයක් ඇහිලා සෝත විඥාන ධාතුව ඇති වෙනකොටම අපි ඒක ඇති වෙන්නේ මේ ආකාරයෙන් කියලා දකින්නේ මනෝධාතය. මනෝවිඥාන ධාතුව. මෙන්න මෙතෙන්දී මනෝවිඤ්ඤාණ ධාතුව ක්‍රියාත්මක වීම දකින්න පුළුවන් මේවා ප්‍රායෝගික වශයෙන් මේ ගද්දාගෙන පුළුවන් වේවිද මන් දන්නේ එසේ වෙතත් ඔය විදිහට චක්කු ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් දැක්කන ධාතු කොටස් 12 වෙන් කරලා අවබෝධ කරගන්නට ඕනේ අවබෝධ කරගත්තාම මේ හැම එකක්ම අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය නගලා බලලා ඒ අවබෝධය ප්‍රතිකරගන්න එකමයි දැන් මේ අවබෝධය ඇති වෙලා නම් මේ ආයතන හයම يعني 10 12ම දකින්නට පුළුවන් නම් මේ 10 12 වෙන් කරනවා 12ක් වශයෙන් 6ක් වශයෙන් ඇහැයි ඇහැට පෙනෙන චක්කු ධාතු කියන නාම ධර්මයි ඔක්කොම එක කොටස වෙනම පැත්තකට හරියට කේක් ගෙඩියක් අපි කෑලි 6කට කපලා 6 පැත්තකට ඈඩ් කරනවා මේ කොටස් සහ හය පැත්තකට ආයෙත් යනවා කන්නයි සෝත සෝත ධාතු සෝත විඥාන ධාතු. ගහන ධාතු ගාන විඥාන, ජීවා ධාතු ජීවා විඥාන, කාය ධාතු කාය විඥාන, ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු. මේ හය හය පැත්තට අයින් කළොත් එම් පුදුම කලවරකට දෙපත් වෙනා සම්පූර්ණයෙන් පිට මෙසල වෙලා ගල්ලා තියෙනවා වගේ තැන්පත් වෙනවා. මෙහිදී ගැඹුරු ශූන්‍යතාවයකට පිටපත් වන්නට පුළුවන් සමාධිය සමාධි ප්‍රඥාව දියුණු මට්ටම අනුව එක සඳහා පවතින. මේ විදිහට 16ක් වශයෙන් දැක්වා දැකලා එක වෙනකොලොත් ඒවා අනාත්ම වශයෙන් අවබෝධ කරලා වෙනකොලොත් එහෙම ගැඹුරු ශූන්‍යතාවයකට පිටපත් වෙනවා. මේදී තියෙන මේ ශූන්‍යතාවයේ තියෙන දැනී ස්වરૂපයක් ඕකත් අනිත්‍ය ජනා නිත්‍ය නෙවෙයි. ඒකෙන් නැගිටලා ගියාට පස්සේ ඒක නැහැ. ඒකත් සංස්කාර ධර්මයක්. අපි විවිධ ආකාරයෙන් හිතලා හිතලා හිතලා සංග අභිසංකත අභිසංකේතිත ධර්මයක්. බුදුහාමුදුරේ වචන කියලා තියෙනවා අභිසංකතං අභිසංකේතිතං කියලා. එතකොට යම්කෝ පරම ඉතිමිති යම්කින් අභිසංකතං අභිසංකේතිතං තදින්සං නිරෝධං. යම්කිසි සිතින් නිර්ණිතේ කරගත්තු හේතුන් නිසා හටගත්තු දෙයක් වෙනවා නම් ඒවා අනිත්‍ය කියලා නිරුද්ධ වෙලා මේ ශූන්‍යතාවයත් අපි මේ විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් දැකලා චක්කු ධාතුව, ධප්ප විඥාන ධාතුව ආදී වශයෙන් දැකලා ඒවා සිතේ ක්‍රියාදාමය තුළින් අයින් කරලා මේ යම් යම් හේතුන් නිසා ඇති කරගත්තු ඵලයක්. අපි සංකත ධර්මයක්. දැන් මේ මේ කිවිසුනා ඒක නිසා අනිත්‍යයි ඒ වගේම ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. මෙන්න මේ සත්‍යය හරියට දකිනකොට ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයකට සිතපත් වෙන එකක් මම හෝ මගේ ආත්මයක් නෙවෙයි මේකත් නැති යන නිරුද්ධේ යන ධර්මයන් මොකක්ද මේක ගන්නට ඉතරන්නේ කියලා බලනකොට දකින්නකොට චිත්ත නිවනටපත් වෙනවා. මේ විදිහට ධාතු 6ක් 12ක් වශයෙන් බලලා නිවනටපත් කරගන්නත් පුළුවන්. ධාතුසෝ උපපරික්ක. ඕකත් කෙනෙකුට ප්‍රමාණක් නෙවෙයි. සමහර විට ප්‍රමාණවන්නට ඉඩ තිබෙනවා. ඒක නිසා ධාතු 18ක් වශයෙන් බලන්නට සිදු වෙනවා. මේක කියන්නට දැන් කාලය අවකාශ නැහැ 11 20 වේලාව. ඒක නිසා දැන් අපි මේ දේශනාව නිම කරන ඉතිරි දවසේ ඉතිරි කොටස ගන්න. දැන් අපි එහෙනම් දෙවියන්ට දෙන්නෙමු ආකාශත්තාදීන් පාඩේ ගමු ආකාශත්තාදීන් මතාරේ වනාගාමෙන් විචාරණ තමයි මොලේසා දිරන්ත සම්සාසන ආකාශත්තාදීන් මතාරේ වනාගාමෙන් විචාරණ තමයි මොලේසා දිරන්ත සංදේශනා ආකාශත්තාදීන් මතාරේ වනාගාමෙන් විචාරණ පුඤ්ඤන්තං නෝදිතාචරං රක්ඛන් සුවන්තාන්ති දාසන ගන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ පතං සමාදමෝ හෝතු යාම නිබ්බාන්පත්‍ය ධම්මේ පුඤ්ඤං නෝතමක්ඛනාවං හෝතු සම්බුද්ධා පමුක්ඛෝ වේකලක සංසප්තින් යකනලෝ අපදසල් සේවා පරිණෝය අපදසල් සේවා නිසංසීම ධම්මේ කසා හේතු වාස්නා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාප්පානෝ තථාවෝ ධම්මා වද්ධන්ති ආයුවන්‍ෝ සුඛම්බන ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තියේ අතෝ නිබ්බාන සම්පත්තේ නාති සම්මි